කෝ මහානාම උපාසකෝ හෝති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාෂී කරුණාවන්ත පින්වත්නි මේ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වටිනා ධර්මයකට ඇහුම්කන් දීමටයි අද මගේ මාතෘකාව ත්‍රිපිටකයට අයිති සංයුත්ත නිකාය නම් බණ පොතේ දෙවනි කොටසේ පුඤ්ඤාභිසන්දක වර්ගයේ හත්වෙනි සූත්‍රය වන මහානාම සූත්‍රයයි මේ මහානාම සූත්‍රය පිළිබඳව ධර්ම කරුණු සාකච්ඡා කිරීමට පළමුව මේ හැම දිනාම බොහොම ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කළොත් ඊටාම වටිනාකමක් තියෙනවා. ඒ ධම් කරුණු අපේ මේ ලෝක ජීවිතයටත් පරලොව ජීවිතයටත් විශේෂයෙන්ම උපකාරී වෙනවා. අපි නිවන් දැකීම සඳහා ආශ්‍රය නිස්සරය වෙන වැදගත් කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය. ප්‍රඥාව ලැබීමට එක හේතුවක් තමයි පින්වතුනි ධර්ම ශ්‍රවණය. ඒ නිසා මේ හැම දිනාම හොඳින් වනාලා සිත්හි දරාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙලා මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට උත්සාහ කරනවා නම් වඩාත් වැඩකත්කමක් තියෙනවා අපේ බුදු පියාණන් වහන්සේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ කපිලවස්තුවේ පිහිටා තිබෙන නික්‍රෝධාරාම විහාරස්ථානයේහි වැඩ වාසය කරනකොට උන්වහන්සේගේ සුළු පියාණන්ගේ පුත්‍රයෙක් වන මහා නාම ශාක්‍ය මහරජතුමා බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ඒක මන්තං නිසීදී භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට වැඳලා එකත් පසකින් වාඩි වුණා. එකත් පසකින් වාඩි වුණ මහා නාම ශාක්‍ය මහරජතුමා බුදු පියාණන් වහන්සේගෙන් කරුණු කීපයක් අහනවා. නැත්තම් ප්‍රශ්න කීපයක් අහනවා. එතුමාගේ පළවෙනි ප්‍රශ්නය වුණේ හිතාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති इति ස්වාමීනි මේ ශාසනයේහි නැත්නම් මේ බුද්ධ ශාසනයේහි උපාසක නාමයට කවදද ඇතුළත් වන්නේ මහා නාම ශාක්‍ය මහරජතුමනි යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ සරණ යනවද ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවද එදා පටන් එයා උපාසකයෙක් වෙනවා කියන එකයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ අනුව මේ වෙලාවේදී මතක් කර දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඇතුළු කොට ඇති තෙරුවන් සරණ යාම දේශනාව අනුව අපට පැහැදිලි කිරීමට පුළුවන්කම තියෙනවා උපාසක කියන නාමයට ඇතුළත් වෙනවා. බුද්ධ ශාසනයේ වැදගත්ම ගෞරවාන්විත නාමයක් තමයි උපාසක කියන නාමය. සමහර දෙනා සමාජයේ භාවිතා කරනවා අපි සිල් ගන්නේ නෑනේ ඒ නිසා අපට උපාසක කියන්න අවශ්‍ය නැහැ. සිල් ගන්න නැත්තන්ට විතරක් නෙවෙයි උපාසක කියලා කියන්නේ. වානාම සූත්‍රයට අනුව පින්දතුනේ තෙරුවන් සරණ ගිය කෙනා උපාසක නාමයට ඇතුළත් වෙනවා කියන කාරණයයි මේදි සඳහන් කරන්න පුළුවන්කම වෙන්නේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ සරණ යන ක්‍රම කීපයක් තියෙන බව පැහැදිලි කරලා තියෙනවා. එයින් පළමුවෙන් තමයි අත්ත සංනිර්යාණය. තවත් විදියකින් කියනවා ආත්ම සංනිර්යාතන සරණාගමනය දෙක තත්පරායනතා සරණාගමනය තුන ශිෂ්‍ය භාවූපගම සරණාගමනය හතර ප්‍රණිපාත සරණාගමනය මේ සරණ යන ක්‍රම හතරයි ඒ හැබැයි මෙතනදී සරණ යාම මූලික වශයෙන් බින්න සරණාගමණය සහ අබින්න සරණාගමණය කියලා දහම් පොත්පත්වල විස්තර කර දීලා තියෙනවා. බින්න සරණාගමණය කියලා කියන්නේ පෘථග්ජන පුජ්‍යලයන්ගේ සරණ යාමට අපි කියනවා බින්න සරණාගමණය. අභින්න සරණාගමනය කියලා කියන්නේ ආර්ය උතුමාගේ සරණාගමනයටයි. මෙතනදී පින්වතුනි අපි තේරුම් ගත යුත්තක් තමයි බුදුදහමේ උගන්වනු ලබන්නේ බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය චන්දිදා. මිනිසුන් බියටපත් වුණාට පස්සේ ගස්, ගල්, පර්වත ආදී දේ සරණ ගියා පිටකොට ගියා. ඒ වාගේ සරණ යාමක් නෙවෙයි බුදුදහමේ අවධාරණය කරනු ලබන්නේ. ඒ සරණාගමන අතරින් ආත්ම සංනිර්යාතන සරණාගමනය කියන්නේ කුමක්ද කියලා අපි මෙහිදී දැන ගැනීම වැදගත් වෙනවා. මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ධර්මයට පූජා කරනවා ආර්ය මහා සංඝරත්නයට පූජා කරනවා කියලා යමි තෙරුවන් සරණ යනවා නම් ඒ පුජ්‍යල පිරිසට අපි හඳුන්වනවා ආත්ම සංනිර්යාතන සරණාගමණයට පත් වෙන පිරිසය කියලා. එදා සුමේද තවුසානන් නැත්තම් සුමේද පෞසා බුදු පියාණන් වහන්සේ වඩින වෙලාවේදී දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේදී තමන් පාලමක් නැත්නම් ඒ දණ්ඩක් වශයෙන් අර මඩ කොටේ මුණින් අතට දිගහැරිලා ස්වාමීනි කලලං අක්කමිත්වා මඩපා ගන්නේ නැතුව මා උඩින් වැඩම කරන සීක්වා ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරනවා ධර්මයට ජීවිතය පූජා කරනවා ආර්ය සංඝ රත්නයට ජීවිතේ පූජා කරනවා කියලා එදා ඒ සුමේද තවුසානං තෙරුවන් සරණ ගියේ ආත්ම සංනිර්යාතන සරණාගමනයයි ඊළඟ එක තත්තරායනතා බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ දැනගෙන හඳුනාගෙන සරණ යනවට අපි තත්පරායනතා සරණාගමනය කියලා අපි හඳුන්වනවා. තුන්වෙනි කාරණය මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙනවා, ගෝලයෙක් වෙනවා, අනුගාමිකයෙක් වෙනවා කියලා. යමෙක් සරණ යනවද ඒ යත්තන්ට අපි කියනවා ශිෂ්‍ය භාවෝපගම සරණේ යන ඇතුළේ. වන්දනාමාන කිරීමෙන් පමණක් වැඳීම් පිදීම් කිරීමෙන් පමණක් සරණ යන අයට අපි කියනවා පණිපාත සරණාගමනය කියලා. මේ කියන ලද හතර ආකාරයකින් යමෙක් සරණ යනවද ඒ අය උපාසක නාමයට ඇතුළත් වෙනවා කියලා සඳහන් කරන්න ඕන. පොඩු දරු පොඩි දරුවෙකුට වුණත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කළොත් එදා ඉඳලා මේ පොඩි දරුවා වුණත් උපාසක නාමයට ඇතුළත් වෙනවා. පින්නතුනේ එහෙමනම් අපි නිවැරදි උපාසකයෝ වන්නේ තෙරුවන් සරණ ගියාට පසුයි. ඔබට බුදු සිරිත කියවාගෙන යනකොට දැනගන්න පුළුවන් දේවාචික උපාසකෝ තේවාචික උපාසකෝ බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියන මේ කොටස් දෙක හෙවත් හුවන් දෙක සරණ යන ඇත්තන්ට කියන දේවාචික කියලා. බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයම පළමුවෙන් සරණ ගියේ යසකුල පුත්‍රයා ඇතුළු පිරිසයි. ඒ අයට තේ වාචික උපාසකයන් හැටියට අපි හඳුන්වනු ලබනවා. මේ අනුව අපට බුදු සමය කියා දෙන්නේ කුමක්ද? අපි උපාසකයෝ වෙන්න නම් තෙරුවන් සරණ යන්න ඕන. අපි තෙරුවන් සරණ යන වෙලාවේදී දෙවනුව තෙවනුව අපි ဒုတိ යම්පි දෙවනුවද තතියම්පි තෙවනුවද සරණ යනවා. හැබැයි මේදී වටිනාකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේ වැඩි මාර්ගය අනුගමනය කිරීමයි. ඒ වගේම ධර්ම මාර්ගය අනුගමනය කිරීමයි. ආර්ය සංගරත්නයේ මාර්ගය අනුගමනය කිරීමයි. එසේ අනුගමනය කිරීම තුලින් අපේ මේ සසර කෙටි කරගෙන අමා මහ නිවන් ලබන්නට මූලික අතිවාරම තමයි තෙරුවන් සරණ යාම. ඒ නිසා ඒ තෙරුවන් සරණ යන කෙනා උපාසක නාමයට ඇතුළත් වෙනවා. සිල් ගන්න ඇත්තෝ විතරක් නෙවෙයි උපාසක කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පොඩි දරුවෙකුට වුණත් තෙරුවන් සරණ ගියා නම් ඒ නාමයෙන් හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟින් එකත් පසින් වාඩි වී සිටින මහා නාම ශාක්‍ය මහරජතුමා අවසරයි ස්වාමීනි මම දැන් උපාසකෙක් වෙන්නේ කොහොමද කියලා දැන හඳුනාගත්තා. දැන් ස්වාමීනි ඔබ වහන්සේගෙන් මට තවත් කාරණයක් දැනගන්න කැමතියි. කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ සීල සම්පන්නෝ හෝති යතෝකෝ මහානාම උපාසකෝ පාරාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදාරා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමාදත්තානා පටිවිරතෝ හෝති එත්තාවතාකෝ මහානාමෝ සක්කෝ සීල සම්පන්නෝ හෝති ඉති කියලා බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය මහරජතුමාට උත්තර දෙනවා. ඒ වෙලාවේදී අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යමේ ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද අදත්තාදානයෙන් වැළකුණේ වේද කාම මිත්‍යාචාරයෙන් වැළකුණේ වේද බොරු කීමෙන් වැළකුණේ වේද රහමල පානය කිරීමෙන් වැළකුණේ වේද අන්න ඒ තැනැත්තා සීලවන්තයෙක් වෙනවා කියලා. අපට નિયમિત සීලය සෑම බෞද්ධයෙකු විසින් සෑමදා ආරක්ෂා කළ යුතු සීලය තමයි පංචශීලය. ඒක නිත්‍ය වශයෙන් බෞද්ධයෙක් නම් ආරක්ෂා කරන්නටම ඕනේ. එතකොට තමයි අපි සීලවන්තයෙක් වෙන්නේ. බාරාම ශාක්‍ය රජතුමා ආන ප්‍රශ්නයේ තමයි උපාසක නාමයට ඇතුළත් වෙච්ච කෙනා සිල්වතෙක් වෙන්න වෙන්නේ කොහොමද කියන එකයි. සිල්වතෙක් වෙන්න නම් පංච සීලය හොඳින්ම ආරක්ෂා කරන්න ඕන. කවුරුත් දන්නවා පංචශීලය. සිල්පද පහ. සීලය කියන්නේ කුමකටද? සීල නට්ඨේන සීලං. සීලනාර්ථයෙන් නයි තමයි සිල්වත් කියන්නේ. සීලනාර්ථය කියන්නේ මොකක්ද? හික්මවීම අර්ථය, හික්මීම අර්ථය. වැළකීමේ අර්ථය. එහෙමනම් කවදාවත් පණ ඇති සතෙක් මම ඝාතනය කරන්නේ නැහැ කියන එක තමයි මේ පළවෙනි ශික්ෂා පදය. මෙහිදී ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමට කරුණු කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. පණ ඇති සතෙකු වීම පණ ඇති බව දැන ගැනීම මරණ චේතනාව උපක්‍රම යොදලා ඒ සතා ඝාතනය කිරීම ඔන්න ඔය කියන ලද කරුණු පහ සම්පූර්ණ වුණොත් තමයි පින්වතුනි ප්‍රාණඝාත අකුසලයක් සිදු වෙන්නේ අපි එදිනෙදා ගමන් කරනකොට පොඩි සතුන් අපි නොදැනුවත්ව පෑගලා ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපට ප්‍රාණඝාත කුසලයක් සිදුවන්නේ නැහැ. කුමක් නිසාද? ඇයි මරණ චේතනාවක් එතන ඇති වෙලා නැහැ. ඒ නිසා චේතනාව කියන එක වඩාත් වැදගත් වෙනවා. මම ඉහතින් සඳහන් කරන ලද කරුණු පහ සම්පූර්ණාට පස්සේ පාණඝාතය ඒකාන්ත වශයෙන් සිදු වෙනවා. කුඹුරු කොටන ගොවියෙක් කුඹුරු කොටනකොට පණුව කැපෙන්න පුළුවන්. එතනදී ඇති වෙනවද ගොවියාට ප්‍රාණඝාතය නැහැ. හේතුව කුමක්ද? ගොවියාගේ චේතනාව මේ පොළව කොටලා අස්වැන්න නැත්තම් මේ වී ගොවිතැන කරලා ඒ තුලින් අස්වැන්නක් ලබා ගැනීමේ චේතනාව මිසක් පණුවක් අපර චේතනාවක් ඔහු තුල නැහැ. ඒ වගේම පහනක් දැල්ලුවාට පස්සේ සමහර විට මෙරු වැනි පුංචි සතුන් නැවිලා ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට ප්‍රාණඝාත අකුසලයක් සිදු වෙන්නේ නැහැ. දෙවනි කාරණේ නොදුන් දේවල් ගන්න හොඳ නැහැ. ඒකටත් බුදුදහමේ විස්තර කරලා තියෙනවා කරුණු මහා රාශිය. ඊළඟ තුන්වෙනි කාරණේ කාමේසු මිච්ඡාචාරා වැරදි කාමයන්ගෙන් වැළකීම කියන මේ ශික්ෂා පදේ ආරක්ෂා කරගන්න ඕන බෞද්ධයන්ට නිත්‍යානුකූලව විවාහ ජීවිතයට පත් වෙන්න අවසර තියෙනවා බුදුදහමෙන් ඒක ප්‍රතික්ෂේප කළා නෑ හැබැයි වැරදි කාම සේවනය පුරුෂයෙක් නම් පරාඹුවන් කරා යාම කාන්තාවක් නම් පරපුරුෂයන් කරා යාම බුදු සමය අනුමත කරන්නේ මේකේ ආදීනව වගේම වැලකී සිටියොත් මේ තුලින් අපට ආනිසංස ගණනාවක් සිදු වෙන බව දේශනාවේ සඳහන් වෙලා දරුණු රෝග වලින් අපිට වැළකෙන්න පුළුවන්. ඊළඟ බොරු කියන්න හොඳ නැහැ. අනික් අවසාන කාරණය තමයි සුරාමේරේ මංච ප්‍රමාදත්ත. රාමේර පානය කිරීමෙන් වැළකී සිටී. සුරා කියලා බණ පොතේ සඳහන් වෙන්නේ පිත්ති සුරා, පූව සුරා, ඕදන සුරා, කින්න පක්කිට සුරා සම්භාර පක්කිට සුරා කියලා හඳුන්වා තිබෙනවා. පිටි සුරා පිටිපල් කරලා හදාගන්නේ. කූව සුරා කැවුම් පල් කරලා හදාගන්න. ඕදන සුරා බත් පල් කරලා හදාගන්න එක. තින්න පක්කිට සුරා ඔය එක එක ද්‍රව්‍ය දාලා හදන සුරාව. සම්භාර පක්කිත සමූහ වශයෙන් ද්‍රව්‍ය යොදාගෙන මේවා පෙරලා මත් වෙන්න හදලා බොන එකට කියන සුරා කියලා. හැබැයි මේ සුරා මෙතන පදයක් තියෙනවා මේරය කියලා එකක්. මේරයට අයිති වෙන්නේ පුප්පාසව, පලාසව, ගුලාසව, මද්දාසව, සම්භාර සංයුක්ත මේක මේරේට සුරාවත්මත් වෙනවා මේරයක්මත් වෙනවා අපි ශික්ෂා පදයේ කියනකොට සුරා මේරේ කියන්න එපා සුරා මේරය මේකේ ආදීනව බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කළා තියෙනවා අද පෞල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිත වැටිලා තියෙන්නේ මේ සුරාව නිසාමයි. තමන්ගේ ආර්ථිකය පරිහානියටපත් වෙනවා එක එක්කෙනා එක එක තර්ක ගෙනල්ලා ටිකක් පානය කළාට කමක් නැහැ ටිකකුත් නරකයි ගොඩකුත් නරකයි මදයට හා පමාවට හේතු වෙන්නා වූ ඕනෑම ද්‍රව්‍යයකට පාලනය කරන්න හොඳ නෑ කියන එකයි බුදුහාමුදුරුවෝ වදාළේ. මේකේ සෞඛ්‍ය විද්‍යාත්මක වශයෙන් කොයිතරම් දේවල් අපට කතා කරන්න පුළුවන්. ලංකාවේ රාජ්‍යයෙන් විශාල මුදල් සම්භාරයක් මත්පැන් පානය කරලා රෝගාතුර වෙන්නට ප්‍රතිකාර කරන්න යොදා ගන්නවා. පින්නතුනේ සමහර අයකින් මේක පානය කරනවා. මල ගයක් වුණාම දුකට පානය කරනවා. මඟුල් ගයක් වුණාම සතුටට පානය කරනවා. එතකොට අනුරාධපුරයේ ඇඹිලිපිටිය කතරගම වත්තේ ඇත්ත බොන්නේ උෂ්ණයට. මදුල්ල බණ්ඩාරවල නුවරේ ගියවාගේ ඇත්ත බොන්නේ උෂ්ණයට. සීතලට. මේ වගේ එක එක තර්ක දෙනලා මේවා පානය කරන හරියට සර්වවිසාදී තෛලයවා මේකෙන් පෞල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිත වැටිලා පුජ්‍යලයා ලැජ්ජ නැති කෙනෙක් බවට පත් වෙනවා සමාජයේ ඉස්තරලා ඉදිරියේ ඔය පාරවල් වල වැටි වැටි ඉන්නවා දැක්කන් පස්සේ මේ ගැන ඔබ ගැඹුරින් හිතා බලන්න ඔබ හොඳ ගුණ පෝෂණය කරගන්න කටයුතු කරන්න මේ අනුව මහානාම ශාක්‍ය මහරජතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ කුමක්ද? කොටින්ම කියනවා නම් මෙන්න මේ පන්සිල් පද පහ හොඳින් ආරක්ෂා කළොත් එයා සීලවන්තයෙක් වෙනවා කියන එකයි මහානාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සූත්‍රයේම ශ්‍රද්ධාවන්තයෙක් වෙන හැටි, දානපතියෙක් වෙන හැටි, ප්‍රඥාවන්තයෙක් වන්නේ කෙසේද කියලා තවත් කරුණු තුන මහා නාම ශාක්‍ය මහත්මයා අහලා තියෙනවා. ඒ අනුව අපි මේදී සාකච්ඡා කරනු ලැබුවේ උපාසකතුමා සීලවන්තයෙක් වෙන හැටි. හැබැයි පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් තමයි පෝයට සිල් ගත්තා කියලා පාටියකට ගිහිල්ලා ටිකක් බිව්වට කමක් නැහැ කියලා කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. ඒ වගේම බෞද්ධයෙක් හැටියට පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් ඒ ශික්ෂා පදයේ පාණය කළොත් බිඳ වැටෙනවා. ඒ නිසා මේ හැම දිනාම මේ දහම් කරුණු උපාසක නාමයට ඇතුළත් වෙලා අපේ සිල්වත් ජීවිතය ගොඩනගාගෙන නැත්තම් සීලවන්තයන් වෙලා මෙලවත් පරලවත් කෙලවර සාන්තමාමා නිර්වාණ සම්පත්තියක් ලබා ගන්නට මේ ධර්මයේ පිටිවහලක් කරගන්නවා නම් වඩා වැදගත් වෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු වේදී සිද්ධ කරගන්නට යෙදුන සියලුම කුසලානිසංස ධර්මයන් පළමු කොටම ලෝකය ශාසනය අපව ඔබව සුරකින සියලුම දෙවි දේවතාවෝ මේ පින අනුමෝදන් වෙත්වා එසේ අනුමෝදන් වීමෙන් අපේ නිවේදකතුමන් විසින් ඉදිරිපත් කරන ලදේ සියලුම උපන් දින සමරන සියලු දෙනාම දෙවියෝ රකිත්වා දෙවියන්ගේ දේව ආශිර්වාදය දේව කරුණාව ඒ හැමතෙම ලැබේවා දෙවියෝද මෙපින් බෙලින් උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කර සාදු සාදු සවගේම අභාවයට පත්වන්නට යෙදුණු සියලුම මළගිය ඥාතීන්ට මේ පින ලැබේවා. ඒ හැම දිනාම සුවපත් වේවා. දුක්වල සිටී නම් දුක් වලින් අත මිදේවා සැපවල සිටිත් නම් සැපට දිනු කරගනිත්වා මේ පින අනුමෝදන්ව හේතු අපට ආශිර්වාද කරත්වා ඒ හැම දිනාමත් උතුම් වූ නිවනින්ම සැනසීවායි සාදු කියමු සාදු සාසන වශයෙන් නියුතුම් කුසල් බලයෙන් ධර්ම දේශනාවන්ගේ දායකත්වයේ දරූ සියලු දෙනාටම මෙපින් බෙලින් මෙලවින් වැළඳෙන සියලු වදුරු විපත් බාධක කම්කටොළු දුරු වේවා සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා සැනසෙල්ලක්ම වේවා රෝග දුරු වේවා අපල දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා මේ ලෝක ජීවිතේ වාසනාවන්ත වේවා පරලෝක ජීවිතේද වාසනාවන්ත වේවා හැමතෙම උතුම් අමාවහා නිවනෙන් සැනසෙන්නට මේ කුසල් හේතු ආශනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තාට බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු තේ මං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම උතුම් නිවන් සුවයම ලැබේවා සාතු සාතු සාතු පින්තුනි මහා නාම සූත්‍රය ඇසුරු කොටගන්නේ අද උතුම් ධර්මාංශාස්ත්‍රාව සිදු කළ ගෞරවනීය දේශකයන් වහන්සේ පොල්ගස්තොල්ට සියබලාගොඩ දෙනී පාර ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයේ කල්පිත ශ්‍රී ගමනාරාමයේ පාදුක්ක උඩකමකන්ද ශ්‍රී සදානන්ද සෙනසුන යන විරන්දන්හි විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ආශ්‍රේ විශ්වාමිත සමස්ත ලංකා භාවනා විශ්වවිද්‍යාලයක සල්පිටි ඒවාගම් රයිගම් පස්තුබිනන සේකෝරලේ උප ප්‍රධාන අධිකරණ සංගනායක සද්ධර්ම කේතුශ්‍රී ධම්මරත්න පූජ්‍ය ශාස්ත්‍රපති පූජනීය රන්පත්තිල රත්න ස්වාමීන් වහන්සේ Thank you. අපේම සාධනකක් වෙනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබට පුළුවන් ජාතික ගුවන් විදුලි මෙවැනි ධර්මානුශාසනාක දායකත්ව ලබා ගන්නට එසේනම් 0112